ධර්මානුශාසනාව කරුණ පිළිගනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමි පාණන් වහන්සේ විසිනි බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ සැකසෙන් සතුන් පිළිපෙතට ඉදිරිපත්ව සම්බේත කිෂ්ණම ආගන්තුකව භවනා වඩනට අවශ්‍ය කරගා. මේ කිෂ්ණම ගුණයනේ වසර පහ ධර්මයේ ඉගෙනගෙන නිස්සය මුක්තක සම්මුතිය ලබාගෙනයි මේක කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ පිළිසෙට මූලපාද සිදුවේ විපස්සනා කුසලයේ දැකලා නියමකල සාරිපුත්‍රයන් වහන්සේ සම්මුඛ විචාර කියයි. ඒ අනුව සර්වභාවකයන් වහන්සේට මේ තීතල දෙයයි. මේ විතරේ තිබ අපි මේ ආරණ්‍යගත වාසයන් අපවදා කරා. සර්වභාවකයන් වහන්සේ කිතුවා බුදුරජාණන් වහන්සේ අනාගත අන්තරාමා දැක්මයි භාවිතවන්ට කියලා දෙයෙන් දරුවා. දැනුනාම මේ දේවල් අනුග්‍රහ තියෙනවා කියන කාරණේ. එනිසා මේ සමථිත ස්වාමීන් වහන්සේ එක කරගන්න කිව්වා. සමථිත ස්වාමීන් වහන්සේ අවුරුද්දකයි බයලේ. සාමණේරය හැබැයි මහාරකා සමථිත ස්වාමීන් වහන්සේ සවැනුවර සිටු දෙදරක උපාන්න කුළු උදන් වේ. මේ කරුණා මවකසේ ලිඛිතව කරුණේ කළා. මවගේ සිරුර චිතකයට නම් ආහාර කන කළා. අහෝදා උදේ චිතකේ නිවන්න බෑනෝ කියනවාම අර සමුදබය විනාශන වෙයි. අර අමුරු කොටේ තිබුණා. මේක පුදුම ආශ්චර්යයි. මේවා කරේ නාම විස්පාදයේ සිටික. ඒ කියන්නේ යම් කෙනෙක් ප්‍රහාර දෙන්න උපාසකන මොනම අරතේවා ග්‍රහණය නෑපත් දෙතුරු. ආශ්චර්යයක්. නලව තව කලුවේ ඉඳලා නම් කුසේ උත්සව කලුවේ කරනවා හේතුුනේ නැහැ. මෞලික කාර්යය ආධාරණකනේ කරකරන වලනේ ඒ කින්නට පිටු වෙන්නේ බහෝදා උදේයේ දරුවා ඒ ගිනි කොට උදේ කියන්නේ. බැටි කිව්වේ දරුවා කතා කරලා. අර ඒ දරුවාගේ ඇඟකට කුඩා ස්වාමයක් කියලා තිබුණා. තරතෑයේ ඉහළ ආවරණ කරගෙන යන හිතේ මෙහා මෙහා තරහසම වලට ඒ උදේ ඒ නිසා අනුකූපීත්‍ය කියන වචනේ අනුව සමිතික දාතයලා. මේ දරුවා කායකපතේදී සරුවත් මහරහතන් වහන්සේට පූජා කරලා කලින් කරගන්න බැහැ. මේ දරුවා පැවිදි දෙකකට බාරපත සීල කෙලෙසා මහරහතන් පරිතපත් වුණා. ඒ විද්‍යාවක් අභිඥාවක් සිං පිළිසෙන්නා සීලම සාර්ථක ඥානයෙන් පරිපූර්ණයි. ඉතින් මේ මේ සමිතිය ස්වාමීන් වහන්සේ ඒක කියලා සයුත් මහා සංඝසේ තවරවාද පිටවද ඒ පිටමක මේ මේ පොලිනම් ලැබෙන්නද අපි ඉතින් අනිත් වහන්සේ අනතුරුනේ ඒ කුඩානම බලන්න ගියොත් අපිට පරිභෝජය කියනවා නැහැ නැහැ ඔය අතන දෙනේ පරිභෝජය මේ අතන ඒ කියන්නේ ඔය අතන නිසා මේ ළමයි කරන්නේ බුදුරජාණන් වහන්සේ අනාගතයේ දැකලායේ ඉන්නේ නම් ওই පැත්ත පරාජයනේ නිසා ඔය පිටට නේන මගේ කවදාකවත් දෙකරයක් වන්නේ නැහැ. ඒ නිසා කියන්නේ ඒක. ඉතින් දැන් දෙයක් නම් කියයි. ආරම්භක විශ්වාසය. යන්නේ ඉස්සෙල්ලා පිටතර ගාමහාරක දීකරය. ගතා කයිය ධම්මයනවා. ධම්මලද මේ ඉන්නකොට බයස්සද මම මේ කොටේ දැල්ලා බලහාරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ උපාසකතුමා දැන් හැමක් හරි වෙනවනේ පරපෝලයක් කඩාගෙන දෙකියන අර 39 දේම පාතරෝනේ දාහනේ ටික ටිකේ පරපෝලයට දුන්නා ඒක නැසයි කනුරෝ කළා ඒකට පොරොත්තු මහන්සියෙන් හැමදේම හදාගත්තා ඒකේ කටහඬ වහන්න කල්පනා මේ මනුස්සයාගේ වගේ නිය සාමාජික හේතුවක් දක්වලා කියන සාමාජික එකම ආකාරයක කියන්නේ. ඉතින් මම කියන විතර කියන්නේ ආශයකට හේතු ස්වාමීන් වහන්සේ බලයේ ඒකද දෙන උන්වහන්සේ කාර්යය වෙනවා. මනසේ ස්වභාවයනවා. ස්වාමීන් වහන්සේලා ඉදිරිය පාරේ ඉන්න ඉතුරු දෙකේ ජීවිතය. මේක මොකක්ද දෙකක් ජනවරණ කරන කපන. මේ යන්නේ ප්‍රමාණය දුව බලන්න. යන්නේ කැනර මහත්තයේ ඉතින් ස්වාමීන් වහන්සේ ලෝකයට ඇතුළා. ඉහාම මහානාන්ත දෙවියන් වහන්සේ වුණා. කොහොමද මේ මොනවා වාචනයකට පාරයයි. මේ නරකයෙන් මේ දෙයෙන් පිළි පූජා කරනවා කියලා. ඉතින් මේ මහල් පැත්තේ වහුණානේ ඉතින් මේ ඔලෝ ප්‍රාර්ථනා කරනවා දැනගන්න දැන ඉතින් අපට ලැබුණ දීකට අනුශේ ඒකේ ප්‍රසමහරට හදුවා. ඒ ප්‍රසේක අනේ මම ඉදුල් කාලා කටිච්චි. කියන්නේ මගේ දේහ දෙකෝ දෙකකට ඉදුල් කාලා කටිච්චි. ඒක නෙමෙයි මොඳ බලන්න බලා කය ඇවිදලා ඉන්න අන්තහ ආරන්නේ සුදහා දෙනාට මේ මාතර දෙවි මොකක්ද කරන්නේ ඉතින් මේ පොරොව මේ කොටන එකම ආව ආකාරයේද කවුරුත් වස්තු ගුරු හේතිවි නැහැ ගුරු නිමේකේ ගාන දිනවා jadi kalau ini suami menghantar guru seorang ini dari sana ini dari sana ini kita apa utar sana sana dia dia orang itu ini guru ini juga apa ini ada මේක මේ කුජලකා කියන්නේ මේ පරිදේ සමන්න ප්‍රශ්නමේ කියන්නේ වාදරයට පිළි පූජා වෙන දෙයක්. ඒ සංකේත කරන සාධකී වරින් පිළිදෙත් ඇරෙන්නේ යම්කිසි ප්‍රඥා ආහම සංකේත කරන සාධක පාඩය. නිසා මම ඔබ කරලා දෙන්න ගන්න ඔබලා දුක් වෙන්නේ නැතුව මම කරලා දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ උපදේශ පාඩේ මතයයි මම කරා. ඔබට ඒ නම කියනවා. මේ බලහන් මේක සංකේත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා දැලි කරන දැලිව ස්වාමීන් වහන්සේ ඉති දෙලේ තික්ම වෙන්න එපා. උන්වහන්සේලා මේ ආරණ්‍ය දෙලකොට අපේ උපාධිවන් වහන්සේ සම්මුඛයේද බුද්ධ ඥානවාද නිමකලේ කොහොමද? එන්න මේ පරිදි ඒකව වහාරණ දෙන්නේ මේකේ මට මට මම උපාධිවන් වහන්සේ මට කරවලා දේනාට උපකාරය දෙන්නේ කියලා. දැන් වහන්සේ ඉන්නම කිසි කාර්යයක් දෙපා. මතයේ කුරුණේ පූජාවක් කරනවා. නමුත් කඳුළු ලැබුවා. මේ ගහකට ගමා අනේ මේ නම කොහොමද විකට දාන්නේ කියලා. නමුත් මේ ස්වාමීන් වහන්සේ සභාවේ දෙනවා ස්වාමීන් වහන්සේ ඒක මට අයිතියක්. වහන්සේ යන කන්දක පදාර කරන්නේ. ඒ වෙනාවේ සංගීත දෙන්න අතේ සුබ ලෝකෝනොන්ද අනේ මේ කුඩානක බයන දෙයක් ඉන්න කරා දෙපා කියලා. ඉතින් මේක මුරුදේ කලන්ගේ ඒ මුරුදේ කඳුකට එකරන ගිනිනක ඉනිනන කපක දැසුතන මේක ඒ තරමේ මේ ඉතර ස්වාමීන් වහන්සේ වකතුනා වාගේ ගමනක නිරෝධ සමාපත්‍ය තකරලා දැන් කියන්නේ වරදියන්නේ බුදුහාමේ කටුක සියාදන සුදාදා ඊළඟට මේ පොර දෙතුවා හතරක් උනර දෙතුම් කරන්න කරන බලකස කරුණාකරගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ පිළිගත පකා කියනවා. මේක තාපිතා පැන්නේ කතුව. අනේ දෙන්නේ කියලා. අනේ පැත්ත ගන්නවා. ඉතින් කර්මව සදාතන තේරෙනකට පහළ දුන්නා. කාමකට ඇකිලීගෙන යනවාගේ අපකට මුල දානවාගේ කඩුම්පත ඇකිලීනවා. ඒක මොකද කියන්නේ? දැන් කොහෙද වාගේ කියලා මේ හිතා පිටා පැතිලි මේ තරම් කරකමේ කඩුව මේ විස්තරය පාඩේ මුල තේරුම් ගන්නවා. මට මේක තේරුනේ නෑ ඒක කවුරු කීකේකෝ. විස්තර කරලා බලනකොටම ස්වාමීන් වහන්සේ සමාපත්තිය දෙන්නේ. අනෙක් ඒකත් ඒ ස්වාමීන් වහන්සේ මේක පුදා බලන්නේ කියලා පහක් නැති. ඒක නිවන් මම පහේ පවරන්න නැහැ මම පහේ පවරන්න නැහැ. ඒකම මම හිතේ. ඉතින් මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ ඉතිරි පූජාව සඳහා ඔබ කරන්නේ එනේම අවදී පාවිච්චි කරලා ඔබ තාන්තේ විනාශකාරී මේ ආවදයේ තේරෙනවා මරණය නැති කරන බලවත්තාවට පත්වෙනවා සමේ වෙනවා සෝකලේ කරදර වෙනවා ස්වාමීනි මට සමාරව බැලග ස්වාමීනි ඔබ කරන්නේ නැතද මේ පිළිකතවා ගලා කරන්නේ එමන්ගේ පිළිකතවා සබා කරන්නේ යම් බර දුසා පිළිකතවා නේද අපට ඒක ලබා දෙන පිණිස මහානතර වෙන වේවිවා. ස්වාමීන් වහන්සේ මම සාමණේරය සතුකාචාර්යයන් වහන්සේලාට කරන්නේ මහා කරන්නා. ඉතින් පරිදීම මේ ගංගායේ ගුරු පාඨ මේ තමන්ගේ උතුරු සරුවර ගුරු පාඨ ගොබලා ඒක ඇඳගෙන තපසේ සමාදන්වලා. තපසේ සමාදන්වලේ කරගෙන ගියා මේ රහතන් වහන්සේ වෙතික් නමකට. ඉතින් මොන කරදරකේවත් ස්වාමීන් වහන්සේ පරිදේපා එන්න කියන්නේ මොකද කරන්නේ කියලා ඒක සෝදාගන්න ජීවිතේ, එක මොහොතේ ජීවිතේ, එක වර්ණයේ ජීවිතේ, එක පැයේ ජීවිතේ, අභිමතයට, චේතනයට, අසතනට, අකාමාතර, සුභීතට, විඤ්ඤාණ ප්‍රසාතර, අපනාමාතර, සමාධි සංකාතනයට වහන්නාදයි. ඕනෑම දිනයකදී ධ්‍යාන භවනා, ඉඳලා භවනා කරන්න පුළුවන්. ඕනෑම තැනකදී සමාධි වෙනවා. ඉතින් මේ මාගේ සමාධි දවසේ දැනෙන කයද විනාඩියෙන් විනාඩිය අපේ සාස්ත්‍රය අපේ සීලවන්ත ජීවිතය ගෙනකොට ඒ මේ ජීවිත ජීව භාවය ජීව භාවය හේතු භාවය කියලා ජනකේ අවස්ථාවකදී සතිපට්ඨාන සම්ප්‍රදාන දීපකාල ඉන්ද්‍රිය පරදාන පොච්චංගතාන මහාදාන ධර්මකාර පරදෙලා එවාගේ සමතිපදනා භාවනා බැරිදුන වෙලා රූපාධ්‍යාන අරූපාධ්‍යාන අභිඥාන දැවිලා විපස්සනා ඥාන දෝපරණවගෙන කෙලවර සියලු පෙරතුන් දැනගෙන මහපර නිවන් දෝසාසා කරන හේතුව වෙනවා මේ කල්පනාවේ. යතරමාදේ විනිශ්චයතාව නැක ඒක අනුකූල කරනවා තමයි මේ මේ කම්ම දසීලේ පුද සිල්මය ගැන කතා කරන්නේ. ඒක හරියට කරනකොට සමාජ බලකත්ව ජීවිත සෝදාට ඇදගෙන පුළුවන්. ඉතින් මාතෘ විදිහට නෙමෙයි විශේෂ හතරේ පහක් කරන කර ජීවිතාර්ථ ජීවිත සත්‍යයේ මේ නිගිදේව සියලුම බල භාවනා කරන මේ ආශිර්වාද තින්කම ලසාකේ ලැබෙනවා ලැබෙනවා ආශිර්වාද කරගන්නවා විශේෂයෙන් මෙතන සලකා ගන්නට ඕනේ සාමාන්‍ය දෙන්නේ කියන්නේ සීල සමාධි ප්‍රඥා මුදම දැනගන්නවා සාමාන්‍ය දෙන්නේ කියන්නේ සීල සමාධි ප්‍රඥා වල යනවා සීල සමාධි ප්‍රඥා වල මාර්ගයේ වැඩකොට බෝධිපාක්ෂික සම්පතේ පතන කරනවා. කාර්මික පැන කරනවා. ඒ විසාර වැඩිලා ධර්ම සම්බන්ධයයි. ධර්මයේ ධර්මය වෙනදීදී අපේ සිතේ කොහොමද සීලය වැඩින්නේ? කොහොමද සමාධිය වැඩින්නේ? කොහොමද ප්‍රඥා වැඩින්නේ අපේ විතර කොටද? වහලා කල්පනා කරගෙන ගන්න පුළුවන්. අපේ සිතේ සීලය වැඩින්නේ දැනේ ආත්මක සම්පාදනය කිරීමේදී සැප සර්ව අනුදෙනින් මේවා සම්පාදනය කරනවානේ සැප සම්පාදනය සම්පාදනය කරන්නේ සීල මාර්ගතරයිතා ඒ වගේම ප්‍රාණඝාතය නොවන හැටියට අවිස්වාමඝාතය නොවන හැටියට විස්වාමඝාතය නොවන හැටියට මුසාවාදය නොවන හැටියට කිෂුණවාදය නොකිවෙන හැටියට කාමවාදය නොකිවෙන හැටියට ඊශ්වරය නොකිවෙන හැටියට එතන එතන කිසිම කල්පහන නොවේ කටේට මේ වාක්‍ය සම්පාදනය කරන්නේ. ඒතකොට ශ්‍රේණිකර සංකල්ප සමාජයේ සිටින දරුවා. ඊළඟ සමාජයේ සංයෝජනය කරනවා කොහොමද? සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වීමෙන් කාමකේතනා දෙකසාති පිළිපෙන්නේ පිළිපද වෙනවා. මේකෙන් අපේ සදාමත් අතර ආර්යෝනියන්තා මවෝනියන් දුරු සමෝද සමෝදේ නාමී කරන්නේ යතෝ ජීතේ වාහන වාහන පහසුකම් දෙලැදියු මහතු එවා මේ ඥාන වාහන අයිතරු ඉදිරි වේවා යෝගී වේවා සෝපත් වේවා දුති වේවා අනන්ත වේවා අපේ යන සමන් මාගීතේ අපතේ ඉන දෙවි දේවතාවෝ එවා මේ කාණිතේ ඥානයේ වාහන කරගෝ අයිඥානයේ නැතු අර්ථ ඥානයේ වාහන කරගෝ අයිඥානයේ නැතු ආරෝග්‍ය සමාජයේ දෙතේනෝ එවා මේක දීපනක දෙකටෝ සේතාවේ දෙතේනෝ ඊවලු කිසිද කඩා කුඹුරු අවශ්‍ය නම් අහේ වාදේ කරනෝ නැකට තේන නොතන සීලසාරදීෝ නිරුක්තේවා නිරෝගී වේවා සෝකර්තේවා දුකේ මෙදේවා වාදේවා අපි මේ ගන්න ආකාරයේ තියෙන දේදී අහන්නේ දෙදෙනෙක්ව ඉස්සේ වෙනු වේවා මොනි වේවා සෝකරේ දුකී මේ වේවා සංතේවා අපි මේ ගන්නේ කාරේ වාසයක ලැබුණේ ස්වාමීන් වහන්සේලා එවාගේ කපකර මහතු උපාසකක දෙන්නේ දායක සහායතාවලු අනිකෝ සීලතාවලු නිදුක් වේවා මොනි වේවා සෝකරේ වේවා එකක් එකක් ගන්න අපේ සිටි අභිනේත දෙවිසාගේ මෛත්‍රී කරපු ඒ නැකරලාය සමාගයේ සිටි වැදෙන්නේ සමාගයේ ස්කන්ධය. ඊළඟට තව කල්පනා කරනවා අපි අද මේ මහා ආකාරය කියනවා මේ ගමන් වාස සම්ප්‍රදාය යෝජනා වෙනවා. ඉස්සත් පිටක් අපට ඒ කාලෙ වෙනවා. තවදු සීයා කියන තැනදී අපි එක්කෙනෙකුට එක්කෙනෙකුට ලෝකේ නිරන්තරයෙන් යනවා. අපට මේ වරහතුන් වල දේශිකා දෙන අපරමාදෝ අපෝපනිච්ඡේ ප්‍රකටයි. මේක සෙනෙහසෙන්දා පාසාවා. ජීවිත ප්‍රගතික වූතරු උපමාකාරමක කියන්නේ. මේ ආත්මභාව සම්බන්ධ නාම රූප සියල්ල මේ වාක්‍ය සම්බන්ධ භූතකාරයක සත්‍යශීලකාරක සිටිදී හිටිදී ප්‍රතිදේදී නැති වෙනවා නිජය. සිටිවිදී දෙකින් නැති වෙන දෙකින් දෙකකට තේරවා දුකයි. තමයි දුක වලට සාහාරයි. ඉන්නේ තිලාමනේ අපවලට. ඒක දෙන්නේ කාර්ය ආකාරයයි. අනුපාදයේ දෝෂාකුසලයන් බලපේ සාරාංශ කල්පනාඥාද සෝතාපන්න කල්පනාඥාද විචාකම්ප කල්පනාඥාද අතනා නේද යාමිජාතේනි ධාරපාදී කුලදීවා මේ නිසා මේ ධාරපාදිකාම හේතු කොටගෙන ඒ සාර්ථකයි කරන පස්සේ මාර්ගපරාජයකට දුරු දහනේන කාර්යවත් සංකල්පය දෙනවා දානේන සම්ප්‍රදීනවල සංකල්පය දෙනවා දානේන සතිලෝක සංකල්පය දෙනවා දානේන ධන සංකල්පය දෙනවා රූප සංකල්පය දෙනවා පරිවාර සංකල්පය දෙනවා දානේන සති සමාධිඥාන ගුණ දිනු කර දෙනවා දානේන භම්ය භම්ය පාසා උපාමී පාර සමුදෝවා දානේන ගහනෝව සත්‍ය උපදේශේවා දානේන ප්‍රපදූතිය කියන දෙකවා දානේන ප්‍රතිගූතිය කියන දෙකවා දානේන රෝපණා සම්මා සම්බුතිය කියන දෙකවා නිසා දානයේ අනේක ආකාරයක කියන දෙක උදාන කුසලයේ දානයේ හේතු කොට මෙන්න කාර්යය මේක ධර්මයේ කුසලයට සීල සමාධි සාකච්ඡාවලට පාදනය වෙනවා. මේ සීල සමාධි සාකච්ඡාවල වර්ධනය වෙනකොට ඒක ආහාරයට මාර්ගය කියනවා. මේ කාපාදව අවබෝධය අර දෙන්නාට මනසකාරය අර ආනාපාන සංසතනදීම එන පිටින සම්පාදින්දය ඉදිරියට මෛත්‍රී කාපක සිටිවිද සම්මා සංකල්පදායයි සංඝාකාරක සිටිවිද සම්මා සංකල්පදායයි ඉමාදයේ සිටිවිද සම්මා සංකල්පදායයි මේ සමාගයේ සිට දෝමයේ කුදකෝ දෝමයේ කුදකෝ මෝහයේ කුදකෝ අර්ථාව කරුණාව ධෛර්යය දයාව අනුකම්පාව ක්ෂේත්‍රයේදී ඒ හැම ක්ෂේත්‍රයේදීම අපි මහා සාරාමන වශයෙන් හරි, ඉහු සාරාමන වශයෙන් හරි, මහා සාරාමන වශයෙන් හරි සමාධිය සමතකල වේපහල වෙනවා. මේ සමාධික චිත්තවන් තමයි උසද දීපාදී කන්දතා සමාධිය කියලා දේශනා කළ පරිදි නීවරණ නැගෙන දරවෝ ඒක අපේ සාධාරණයේ සමතිනවා. ඒක සම්මා සමාධිය වේ. ඒකනම් මේ ගාමයේ දෙන්නේ සීල කන්දේ සමාධිය කන්දේ සාක්ෂා කන්දේ කරේනවා. එනවාගේ ආදර්ශයක මාර්ගය කරේනවා. ආදර්ශයක මාර්ගය කරනකොට මේ කුණියේ ඉන්ද්‍රිය කාර්ය හතර වැඩෙනවා. ඉන්ද්‍රිය කාර්ය පහ වැඩෙනවා. ආකාරයෙන් ගරුතර සදාකාමී ඥානාවක පරිපූර්ණ වූයේ නම් එතකොට ජීවිතේ බලපොලිකන්ද මහා සංඝ සාමකතු අවස්ථාවකදී සතු උතුම් බෝධියට අනුභව සමහර භෝධියේ පතේ භෝධියගේ සම්භෝධියේ කියන තුන් භෝධි ඥානයකට පරිදීනේ දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයේ සතරායි සත්‍ය අවබෝධ කරගන්නට ලැබීමේ බුදුපතේ මහරහතන් වහන්සේ අවබෝධ කළේ අජාමී අජයන අවිඥානී අශෝක අනුපාදයේ අමෘත මහ නිර්වාණ සාධක සාක්ෂාත් වෙනවා මෙන්න මේ අවස්ථාව තමයි තියෙන්නේ. මේ සඳහා තමයි තියෙන්නේ. මේ සඳහා තමයි භවනා කරන්නේ, බලන කියන්නේ බලන කන්නේ ආලෝක පුෂණ කරන්නේ. ඒ වාගේ මුතනිතර ප්‍රාර්ථනාකේ සාහාර ගැනීමේ චේතනාවෙන් මහා දෝෂකරණ පන්තියේ තිබූ කාර්යයේ බලයෙන් ඕලාකර දෙලෙක දෝෂලා බුදුනා. කවදේපා වදනා දේ නිර්වල් ගමන් වෙන්නේ නැහැ සුමිත අකාදේ නහර පොලිහර දාගෙන කපදකින් විතර කරවා අමාම කණිවට පනවා කරනවා දෙවිකමේ දිවින දෙයින් ස්වාමෝදහක ධර්මකාන්දේ දේශනා කොට අවසන්දාන කර වැඩ කරන සමාධනා සඳහා අධිකාරකදීවා දතර සත්තර ලෝකසාදේ මහකෝ ලෝකසලෙහි පාදාරණේ යනාතේ අනුපාදිතේ සම්නිවාරේ තේ වන්දය සිල් සාස්ත්‍රාණී තේජේ මම අද කතා කරලා කියලා දෙකේ කොටා. ඒක මහාමය මහන්සලා දෙකේ තමයි කොටා. ඒක ජනතාවගේ ඒකමගෝ කරවතකතුනා. කඩියේ දිනවතා කාණදේ එකතරමගේ නාමතරගේ කියනකොට මාර්ගාවේ ඉස්සරලදේ නාස්තාවසේ තුනා. දෙතේ ඉනහපතාවක මහා පුරුති මහාමය පාපොත මහා සාගරේ දිසාදාතු. ඉවරතවා විදකතා ඥාන මානෙන් කරේ කියන දරණ පාපෝක වාතු. සෑමෙන්දීමේ නැදීමේ කරණීමේ ප්‍රතිමුදේ දෙකේ කියන සංකල්පයේ කලාව අවශ්‍යයි. ඉතේ ඉතේ සෑම සාකාර කර්ම සේනෝ සේනෝ පාසහ ඇතිවන කුජලකේ කණේයි. ඇතිනී නැතිනී දෙකේ නිරතුරු ප්‍රේතනේ දුකයි. කැමැත්තේ නොපවර්තනයේ අනාරමයි. අනේකෝ දුක්ඛෝ අනාර්ථෝ සිනාමයේ කතා සින සංස්කාර කරන්නේ සීලක සංකත සංකාප විපරිණාම ස්වභාවයේ යුක්තදේ දුක්ඛාය සත්‍යය. ඒ නිතරම නිරත නිරතනේ ඕම භව කෘෂ්ණාවක ආධිම නිරතන සංයෝග පරිභෝධනාගේ යුක්තදේ දුක්ඛ සංජාය සත්‍යය. ඒ දෙකන්නේ සාර්ථක නිර්වාණ ධාතුවද ඉදිරිපානේ හේක අර්ථ සමතාවකේ යුක්තදේ දුක්ඛ නිරෝධ සත්‍යය. දුක්ඛ සත්‍යයේ පිළිසිඳිනේ සංකල්පයේ මේ මෙලදීම මේ කින්කමේ පරමහාවදේ වකලීයේ සංදාරේ පැමිණියා. මහා සම්මෝහයේ දෙතේලා කඩදාන දෙන්නවා. බුදු වන්දනා ධර්ම ආශ්‍රවණාදීට සහභාගී වුණා. උදෑසන බුද්ධ පූජාව ජීවිතානේ විදේකදේශය පූජා කළා. කුණපුරක් ඇවිත් දීපය ප්‍රගතිර කිරීමේ ජනම ප්‍රමේශව සඵල කරගල සමාල් කිත පාදාන අවසානයේද බුදු පූජා කරනවා සම්පූර්ණ ඉතාම ගෞරවයේ පිළිගෙන ආනි මහා සංඝරත්නයේ දුලහම සංඝරත්නයන් කරන්නේ පිළිගෙන දෙපාරවා පිටතම අසල්පණවා වඩාන දුවා කීලේ කීතා සියා පිටාමේ පිළිගෙනවා නැවත නැවත චේතන මෙහි කළ වරපාසා භවනා නිරිනා කරේවා මෙසේ දාන සීල භවනා කරේ ආකාර භූමියේ කුසල සංකාර ධර්මය ගෞතම සම්බුද්ධ සාරණියෝ සම්බන්ධව ප්‍රයකන නිරමල කරකට හේතු වේවා ආකාරණ කරන සාසන කාලධාරී සම්ද පිසුන් වහන්සේලා පෙරේ සභාවනේ නිවන් සංඝ වහන්සේ පුරා ගයේ පිළිපදනු එසේම සමාජාංගාකක ලෝක සමාජ සමාජාංගාකක දේශ දේවතා මණ්ඩලය සාධනීය සමාජයේ කරුණා මෛත්‍රී නීතින් අනුමෝදන් වේවා සාමද සසුනක ශ්‍රී ලංකාවේ දේශ බෞද්ධ ජනතාවට මේ දින සිල්පයන්ය මහන්සිලා කමිටියගේ දායක සාමික මහෝගේ දුතල සැලදෙනවද මේ ආකාරයට සාධේතුවා කරුණා භෝධුනි සාමනිවාස ලබාවා ආරම්භ අධිමන්දයේ තේ කමෝ හිතවත් නැතවත් හිතවත් දැනවත් කියලා ඉතින් යෝගාර්ථ මූලාකාරයේ පටන් තමයි තමයි වචන ගාමියේක පටන් අවකතාන්තර සංස්කාර ගමනිද මේ සාපල සීල සාපල දසනේ තම භාරතේ සමාතලෝක සත්‍යයට මේ දෙලේවා සීලකරෝ නිරෝධේවා නිරෝධේවා සෝපරතේවා සේවා සමයේවා නිවන් ගමනේවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ කාර්ය නිවන සුලභවත්වාමයි දේශේ කරනු. සෝතිත පරමාවර සුදුසතනේ ඉදිරිමේ කටිනේ සංගතෝන කාර්යවර්ණ සතබලංගන දෙනමනි පාරමී දිවිසේ සිදු කරගන්නේ ආශිර්වාද පූර්ණම කුසලායි කල්ප කලින් බුද්ධ ආදී රාජාචාර ප්‍රාකලින් දීපන්දගේ රැකවරණය මහා කල්යාණ දේවතා ආශිර්වාද කලින් ඉන්නලන්දන ආශිර්වාදයෙන් බහල් දේතා ඉන්නසු මේ දීකම දසයෙන් නම සාදාමෝදින් වර මහ දුන් අවුරුදු දවසේ වෙනකා කරන ස්වාමී අපේ මේ ආනුභාවික සතබල ප්‍රඥායේ සීල සමාධිතා ඥාන භව විහෙත සතර සංඛාරක දසකාර විචාරී කෝසල ගුණයන්ගෙන් සරපත්‍යන කුලසදාකේ විදීකේ දිනු වෙනවා සම්දා ප්‍රාමදනා ඥාන චිතුනේ කොනේ කාකනෝචේ භක්තකේ නිමේ ගෝතේ සංජාමෙන් දෙවි එකේ තරසේ කෙමේ සමුදි මර වේවා ඒකා සතරස්ථානක ප්‍රාණ්‍ය හතරම නැත සම්බුද්ධ ආරණේ පාරණේ ගැනීම සඳහා සංකේතයේ දෙවියන්ගේ ආකාශාකාශීවාදී කරණාඥාන භාවයෙන් දැනේවා සතර සංකල්පනාකරව භවයා පාදා දිහේට ප්‍රතිසල්පේ ඝාතකරණාඥානීය සංකල්පයක් උපදිනේ සම්මුතතාවයේ සංකල්පනාකරවේ යොදතු මනසකාවේ සමා ධර්මාර්ථම ප්‍රතිපන්න ජීවිතයේ ගෝපාරණී ප්‍රාකරණ ජාතකයේ පාදනා වේවා තේරුම් ගන්නවා දැනගන්න ඕන තියෙනවා කියන සහෝදර සහෝදරියන් දුටනවා නැත්නම් ඒක කරන්නේ දෙන්නේ කාරණා පැතුල සුවතේ පාරමී කුලකුණ දුර්ගයේ සමුදයේ විකෝතයේ මාර්ගයේ සත්‍නාහිතය බෝධින් බුදුපතේ බුදුමහරහතන් වහන්සේ සරණේ කරවදාන අජරාමරාක ප්‍රණීතන විතරමයේ කුලේ පරමන වාචාපාත සිදුකරන්නේ සාධාරණයේ තේතුන් වාසයෙන් වාස දෙරිදෙරියෙන් අපි කරවා සමන්වා ගන්න දෙතේවා අද විශේෂයෙන්මේ තේතුන් සඳහා උපිතිලේ ආද ඉතාලයේ පූජනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරවගෙන පැමිණීමේ මේ පිටක තම තුතුමාගේ පරදනා නිසා මෙතකින් ගැනපත් කරගත සමදෙනුනේ කෝටලී ස්වාමීන් වහන්සේ දෙලකට නිරෝගී සුවයේ ඔවුන් දෙකේ දේශා ප්‍රාර්ථනා කළා ගාමින් දෙපැණි බුදුසරණේ ඉතා කවිකෝචේ සලසාලමින් පැතු ඕකේ ලෝකෝත්තර නිර්වාණාරිදුමනේ දක්වාම සාර්ථකයා වේවා වේවා කියලා විකය කරනත් අර අතේ පින්නුලේ තුන්වර දැනෙන අපේ වපනෝ දෙකේවා කරන්නාදීනන පහසේ ප්‍රමුඛණ කුමේ වරුන්ත ඉලක සමාදයන් නිරෝධුනේ බුදුසරණේ පාරමේ පුරා මේ නිර්වාණ මාතක පඤ්ඤාජිත ක්‍රිතේ කමේකද අමං අනිවන්නම දකන දෙවියෝ ආදාශාදී කරමු සබ්බේ පිනෝ පිනාජන්තු සම්බෝ භවිනාසතු මාතේ භවවන්ත ආයෝ දීවිනායෝ භවවේ අවතු සංඝවංගනං සංඝදීන සම්බුද්ධං භාවේන සදා සති භවන්තු තේ අවතු සංඝමංගලං රාකන්තු සංඝදේවතා සංඝ සම්මාන් භාවේන සදා සති භවන්තු තේ भवतु सर्वमङ्गलम् राकन्तु सम्यदेवता तदसङ्गानुभावेन सदा सती भवन्तु ते අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාසන වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.